දැන් අපට අපි ඒක ඇත්තයි කියලා සිංහ ගන්නවා කියන්නේ මොකද්ද? අනිත ඔක්කොම බොරු අරක ඇත්තේ දැන් එහෙම නෙමෙයිද යන්නේ. දැන් ඔන්න අප අපි අසත්‍ය වෙන විදිහට ඔන්න කරුණු ඉදිරිපත් වුණා. හරි. අරක ඇත්තනේ. ඉදමෙව සත්‍යං අනිත ඔක්කොම බොරුනේ මෝගමඤ්ඤා. අවබෝධ කරන්නේ ඒක සත්‍යවාදී නැතිගතීම ලක්ෂණයන්නේ. හැබැයි භගවා ඥානාද කියනකොට ඉදමෙව සත්‍යං කියලා එකක් නැහැ. දැන් අපට මේක ඇත්තයි කියලානේ. අනික බොරු නිසා. දැන් අපිට පංචපාස්කන්ධය ගැන ඇහෙනවා කියලා. පංචපාස්කන්ධය ගැන ඇහෙනවා. ආ ඒක ඇත්තයි ඈ. අනිත් ඔක්කොම බොරු. ඉදමේව සත්‍යම් මෝගමයි. අවබෝධ කරන්නේ. සත් ඒ කියන්නේ ඇත්තයි කියන එක නෙවෙයි භගවා ඥානාති කියන එකත් එකයි තමයි. ඉදමේව සත්‍යම් කියන එක නෙවෙයි. ඒක ඇත්තයි කියලා කොටුනා නම් ඒක ඇත්තයි. අනික බොරුනේ. දැන් බොරු නිසා නෙමෙයි ඒක ඇත්ත උනේ. අනිත් ඔක්කොම බොරු නිසා ඒක ඇත්තයි. ඉතින් ඒක ඇත්ත තියෙනවා නම් හිතනවද අහපො? නෑ රිංගගෙන ඒක ලැබගෙන ඉන්නවා. ඒක ඇත්ත. භගවා ඥානාති කෙනෙකුට නැමෙනවා. කලණ මිත්‍ර අනුකම්පා සහිතයි කෙනෙකුට නැමෙනවා. නැත්තම් ඉන්නේ සම්පූර්ණයෙන්ම ආයෙත් තව එකකට කොටු වෙන්න විතර. ඒකනේ අර සංයුත්තනිකායේ ලස්සනට පැහැදිලි කරේ. යම් කිසි කෙනෙකුට බුදුජාණන් වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍රයාට නැමුණා නම් එයා අනිවාර්යෙන් අමුද කරනවා. කරනවම. ඒ ඊතර තියෙන කෘත්‍ය පින්වතුනි දැන් අපට හිතෙන්නේ මේක බෞද්ධික දෙයක් කියලානේ. නෑ. එතන තියෙන කෘත්‍යය සක්කා නිරෝධ කෘත්‍යය ඉස්මතු වුණේ. කලණ මිතර නැමෙනවා කියන එකේ කෘත්‍ය මොකක්ද ඉස්මතු වුණේ? සක්කා නිරෝධ කෘත්‍ය ඉස්මතු වුණේ. ඉතින් ඒක ඉස්මතු වෙන්නේ නැත්තේයි අන්න අර තියෙන අකුසල ධර්ම නිසා. ඒක ඉස්මතු වුණා නම් අන්න කලණ මිත්‍රට නැමෙනවා. කලණ මිත්‍ර අනුකම්පා සහිතයි. බුදුරණවහන්සේ දන්නවා. ඔන්න ඔය කාරණාව එක්ක මේ ඊතරොන් ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. ඉතින් ඒ නිසා මේ සොකී ධර්මයෙන් ඈතර වීම කියන එක ගොඩාක් පැති හිතන් තියෙනවා. අපට හැම වෙලේ ඔක්කොම වැරදි බුදුරණවහන්සේගේ දෙය හරි. කාටද හම්බුනේ? දෙය ඇත්තයි කියලා හම්බුනේ කාටද? අපේ මනසටනේ හම්බුනේ. අදාස ඒ සොකී ධර්මයට කොට වුණානේ. අදාසක්කේසු ධම්මේසු. ඒකට කොට වුණා. ඉද මේව සත්‍යම්. එහෙම ඇත්තයි. අනි මොගමඤ්ඤ අනිකබුන. නැමුණහම නැමුණහම ඇත්තයි කියලා කොටු වෙලා නැහැ. මොකද්ද ස්වාමීනි මොකද්ද මොකද්ද ස්වාමීනි මොකද්ද කියලා හොය හොයා හොය හොයා යනවා අන්න ප්‍රතිපදාත්මකවම සක්කාය නිරුද්ධ වෙනවා ප්‍රතිපදාත්මකවම සක්කාය නිරුද්ධන මාර්ගයක් ඉස්මතු වෙනවා යදා සකේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මණෝ අතේතං පිසාචං ච පක්ඛලං ചാති වත්තං